ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්ද ගීතයක සුරම්‍යතාව අගයන ඉරිදා සංග්‍රහයේ ආරම්භමයි මේ මිනිසෙකුගේ මුහුණෙන් ඒ මිනිසාගේ සැබෑ ස්වરૂපය කිසිදා හෙළි නොවේ දරුණු මිනිමරුවන්ට පමණක් නොව දිව්‍යමය ශාන්තුවරයන්ටද අවලස්සන මුහුණු ඇත සුරූපී පුද්ගලයින්ගෙන් ලැබෙනවාට වඩා ආදරයක් කරුණාවක් දයාවක් අපට බොහෝ විට අවලස්සනයයි සැලකෙන පුද්ගලයින්ගෙන් ලැබේ. මනුෂ්‍යත්වයේ සත්‍යය මෙයයි. ලස්සන යන්නේහි ඇත්තේ තුලනාත්මක වටිනාකමකි. ලස්සන යනු කුමක්දයි ගෙම්බෙකුගෙන් ඇසුවොත් ඌ කියනු ඇත්තේ ගෙම්බියකගේ රවුම් ඇස් හා ඇගේ මහත පැතලි කට කියාය. ෆාක් රොඩීන්ගේ අදහස උපුටාගත්තේ සත් මණ්ඩල සංගරාවෙන්. ඒ ආකල්පය ඒ අදහස සමගින් 1959 දී තිරගත වූ සුජාතා චිත්‍රපටයේ එන එස්.ඩී. බර්මන් ගැයූ ඉතා ජනකාන්ත වූ ගැඹුරු ගීතයකටයි යොමු වන්නේ. මේ ගීතය රචනා කළේ මජ්රු නම් ගීපද රචකයා විසින් සංගීතයද ගායකයා සතුයි එනම් SD බර්මන්ගේ හඬ සහ සංගීතය මෙසේ වෙයි. ඔක්තෝබර් මාසයේ මැද්දෑවේ 16 වෙනිදා වාගේ මහාචාර්ය අමරා රණතුංග සංගීත වේදිනිය ගායන ශිල්පිනිය අපාතරින් වෙන් වුණා. ඇය ගුවන් විදුලි සංස්ථාවේ පුංචි කාලේ ඉඳලා ගීත ගායනා කොට තිබෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස විශ්‍රාම ලැබූ ඇය විවාහ වී සිටියේ ආචාර්ය දයරත්න රණතුංග සංගීතවේදියා සමගයි. ඇය විසින් ගායන ලද ගීතයක් ඇයගේ සැමරු මතක අවදි කරමින් මෙසේ ඉරිදා සංග්‍රහයට එක් කරන්නට කැමතියි. ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා ගීපද රචකයා විසින්. සංගීත නිර්මාණය ආචාර්ය දයරත්න රණතුංගගෙන්. මේ මහාචාර්ය අමරා රණතුංග Thank you. विभूत raindrops drop dropping there won't be a blade of grass. වැස්ස නොහෙළුවොත් වැහි පොදක් මිහි මත ඇති නොවේ තනපතක් වැස්ස නොහෙළුවොත් වැහි පොදක් මිහි මත ඇති නොවේ තනපතක් සුබාදහමට තිබෙන ආදරය ගැන තිරුකුරල් ග්‍රන්ථයේ එන කවියක අදහසයි ඒ ඒ අදහස සංකල්පය සමගින් සුදත් දේවප්‍රිය සුදත් දේවප්‍රිය ඉතා ජනප්‍රිය වූ අබයහළු ටෙලි නාටකයේ අධ්‍යක්ෂවරයා ඒ වගේම එළි වෙන දවස තරණය වෙන චිත්‍රපට ඔහු නිර්මාණය කළා රංගපාලක් තියෙනවා ඔහුගේ රචනයට ආනන්ද ගමගේගේ සංගීතයෙන් ගීතය ගායනා කළේ සරත් වීරසිංහයි මේ එම ගීතයයි මේ ගීතය ආදරය ගලා යන ගීතයක්. ඔබේ සිනා කොළයි see ගලයි හදේ නැගෙන සුසුම් මැකි සිනා ගඟක් කලයි දයා සිතින් මුත් දෙල්වි ඔබ එන තුරු බලයි හදේ නැගෙන සුසුම් මැකි සිනා ගඟක් කලයි දෙදෙනා ජීවිතයම හනයි දැයි ගලන අඳුර මැදින් ඇගී කටහඬ ගලයි අපේ සිහින ලොව දෙදෙනා ජීවිතයම හනයි උමයි ඔබේ සිනා පුරයි බෑසනින් මා නිවන් මගේ හදේ සුසුම් පවන් සලා කඳුළු වලින් හඳා වැටිමි මා හඳා වැටිමි මා හඳා වැටිමි මා හඳා ගෘහ ජීවිතය domestic life love and virtue are the flower and fruit of domestic life ආදරයයි සුචරිතයයි ගෘහ ජීවිතයේ පුෂ්පයයි ඵලයයි ආදරයයි සුචරිතයයි ගෘහ ජීවිතයේ පුෂ්පයයි ඵලයයි මේ අදහසත් තිරුකුරල් ග්‍රන්ථයෙන් උපුට ගත්තේ ගීතයක් ඉදිරිපත් කරන්නට කැමති ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද අමරදේවයන්ට ගීතයේදී සහාය වන ගායිකාව නිරංජලා සරෝජිනී මේ ගීතයේ සංගීත නිර්මාණය අසහාය සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙතින් නිර්මිතයි. Thank you. වැටකේ මන වැන්නේ දුඳුරු වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ නීරකින් කීවොතින් ගී කවි සින්දු ගී කවි මා කාන්තියේ රැවරුවම පිරිමල් පුරතලියේ ආලුවිසේ දවල් කිමතට වෙන්නේ කිමතට වෙන්නේ ගංගා පාගන කමතෙහි කලි කියමුද අපි දෙන්න ආදිවාසීන්ගේ ජන ගායනා සංගීත නිර්මාණ තාල රටා නාද රටා ලෝකයේ විවිධ නිර්මාණවලට සංගීතයට නාට්‍යවලට චිත්‍රපටයට කවියට මුසු වෙලා තිබෙනවා සමිතා මුදුන් කොටුව විසින් ගායන ලද ගීතයක් ඉරිදා සංග්‍රහයේ මේ අවස්ථාවට එක් කරන්නේ සතුටින් ස්ටැන්ලි පීරි සංගීත වේදිකාව විසින් මේ ගීතය නිර්මාණය කරේ වෙනත් බටහිර ගීතයක අනුවාදයක් සමගයි. එහි වචන මුසු වී තිබෙන්නේ වැඩි ජනයාගේ භාෂා රටාව සිහිගන්වමින්. මේ සමිතා එරන්දති මුදුන් කොටුව. Thank you. පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි